ගී ජනරන්ජන ගී තිලකරත්න කුරුවිට බණ්ඩාර සමග ජනප්‍රිය සංස්කෘතිය විසින් මේ විදග්ධ සංස්කෘතිය ගොදුරු කර ගැනීමේ උච්චාවස්ථාවකට පැමිණ සිටින මේ වගේ කාලයක මහාචාර්ය සරච්චන්ද්‍රගේ ප්‍රේමතෝ ජායති සෝකෝ වැනි ඊටාම විශිෂ්ට දෘශ්‍ය කාව්‍යයක් රස විඳින පිරිසක් ඉන්නවද කියන එක සෑහෙන ප්‍රශ්නයක්. මොකද සාහිත්‍ය පිළිබඳ වස පිළිබඳ අවබෝධයක් නැති කෙනෙකුට මෙවැනි දෘශ්‍ය කාව්‍යයක් රස විඳින්න අපහසු නිසා. ප්‍රේමතෝ ජායති ශෝක පමණක් නෙවෙයි. සිංහබාහුවනි නාට්‍යයක තියෙන කාව්‍ය රසය විඳින්නට පුළුවන් වෙන්නේ භාෂාව පිළිබඳ අවබෝධයක් තියෙන කෙනෙකුට පමණයි. අවම වශයෙන් ගුත්තිලය හෝ සැලලීනි සංදේශය කියවා රස නොවිඳි කෙනෙකුට සරච්චන්ද්‍රන්ගේ මෙවැනි දෘශ්‍ය කාව්‍යයක් රස විඳිය හැකියයි කිසිසේත්ම විශ්වාස කරන්නට බෑ. මෙවැනි යුගයක මේ අවරසිකත්වය ඊටාම පෘතුල වශයෙන් ව්‍යාප්ත වෙලා තියෙන කාලයක ප්‍රේමතෝ ජායති සෝකෝ වගේ නාට්‍යයක් රංග දැක්වෙනවයි කියන්නේ රස විඳිනවයි කියන්නේ ඇත්තටම විස්මය උපදවන කාරණාවක් අපිට මෙතෙන්දි මතක් වෙනවා මහාචාර්ය සරච්චන්ද්‍රයන්ට ෆිලිපීනයේ මැග්සෙසේ සම්මානය ලැබෙන්නේ මේ ප්‍රේමතෝ ජායති සෝකෝ නාට්‍යයේ ඉංග්‍රීසි පරිවර්තනයේද මෙහි කාව්‍ය රසයේ උච්ච උච්ච අවස්ථාව ජායති වයං තේමතෝ විප්පමුත්තස නති සෝකෝ කුතෝ මලෙන් මලින සතහට ගොදුරු වී තම සිතැඟි පාසේ පරිසරණ තෙක් සසර සයුරේ පැමිණෙනානෙක් දසන ගොර දුක් මරණ පෞරේ නැගිනක වර භවයකින් තව භවයකට වන් නිවන් වෙරළෙහි ගොඩ බසින තෙක් වැගිරෙනානෙක් කඳුළු දාරා නිවාවක් නැත කිසිදු නොසන් සිඳේ මදකුත් මහාචාර්ය සරච්චන්ද්‍ර ප්‍රේමතෝ ජායති සෝකෝ නාට්‍ය පිටපත ලියන්නේ ගුවන්විදුලි නාට්‍යයක් හැටියට 1950 දශකයේ මේ ගුවන්විදුලි නාට්‍ය පසුව රංගයට සූදානම් කරනකොට මේ පෙළ නැවත සංශෝධනය කරනවා. මේ සංශෝධිත පිටපත තමයි 1969 දී නිෂ්පාදනය කරන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී. විශාරද ජයන්ත අරවින්ද තමයි මෙහි සංගීතය නිර්මාණය කරන්නේ. දැන් මෙවැනි ගැඹුරු සාහිත්‍ය රසයක් දනවන නාට්‍ය පිටපතක් ඔබේ අතට ලැබුණාම මම හිතන්නේ දැන් ඔබ මීට කලින් සංගීතය නිර්මාණය කළ රත්නාවලී නාට්‍යයට වඩා මෙහි ලොකු ගැඹුරක් තියෙනවා. ලොකු ඊට වඩා ගැඹුරු සාහිත්‍යයක් තියෙනවා. මේ නිසා ඔබට මේ සංගීතය පැවරුවාම මාචාර්ය සරච්චන්ද්‍ර ඔබ කොහොමද මේකට ප්‍රවිෂ්ඨ වුනේ මේ පිටපත අතට අරගෙන මේක කියවලා විඳලා කොහොමද මේකට පිවිසුනේ මේ මෙහි සංගීතය නිර්මාණය කරන්න මට මතකයි මේ මහාචාර්ය සරච්චන්ද්‍ර මම හම්බෙන්න ආපු දවස 68 ඒ කාලේ හම්බෙන්න ඇවිල්ලා මේ පිටපත දීලා පෙන්නුවා මේකට මේ මියුසික් ස්කෝර් එක ලියන්න කියලා ඉංග්‍රීසියෙන් කිව්වේ. <laughs> ඉතින් මම බලනකොට මේක සාමාන්‍ය මම කරපු 58 කරපු 59 කරපු රත්නාවලි වගේ නෙමෙයි ඊට ඩොමක අමාරුයි. මම හිතුවා මේක මෙහෙම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මම සර්ලේ ගෙදර නැවතුණා පෙරාදෙනේ. නැවතුලේ ඉඳලායි නිර්මාණය කළේ. ඔක්කොම රාගධාරී සංගීතයෙන් තමයි නිර්මාණය කළේ. අර ඔබ කියපිට මම තව වචනයක් එකතු කරන්න කැමතියි. මේක රස විඳිනකොට කාව්‍යමය ගුණේ පමණක් නෙමෙයි සංගීතයත් රස විඳින්න පුළුවන්කමක් තියෙන්න ඕන. එහෙම කෙනෙකුට තමයි මේක වඩාත් ගැඹුරින් රස විඳින්න පුළුවන්. ඔව්. දැන් ඇත්තටම දැන් රත්නාවලී නාට්‍යයට ඔබ සංගීතය නිර්මාණය කළා තිබුණා එතකොට. එතකොට මේ රත්නාවලී නාට්‍යයට වඩා ගැඹුරු බව මේක සරච්චන්ද මහත්තයා කොහොමද දැනගෙන ඉන්නේ නැතිනේ මේ පිටපත එතුමා ලියනකොටම. එතකොට රත්නාවලී සංගීතයෙන් පිටස්තර වේ යුතුයි හරි මොකක් හරි අර සංගීත නිර්මාණයත් එක්ක යමක් ඔබට කිව්වද මේ පිටපත දෙනකොට දැන් රත්නාවලි නාට්‍ය සංගීතමය නාට්‍යයක්. ඒක අර පරණ නෘත්‍ය නාට්‍ය වලට හුරුවක් තිබුණා. මේකේ ගීත 30ක් විතර තිබුණා රත්නාවලියේ. මේක හැබැයි මේ සංවාද සහිතයි. එහේ සංවාද සහිතයි. මේකේ සංවාද මුකුත්ම නැහැ. මේක ගීත නාට්‍ය ඔපෙරා කියන වර්ගයට අයිතිය. සම්පූර්ණයෙන්ම ගයන විදිහට මේ මේ දෙබස් හිටන් වෙනස් කරලා අර ඔබතුමා පාලම මේ කලින් කියපු ඒ දෙබස් නාට්‍ය වෙනස් කරලා අලුත් සංස්කරණයක් තමයි මට ගෙනත් දුන්නේ. කෙලින්ම මේ ඔපෙරාවක්. ඔව් දැන් මේ සංගීතය නිර්මාණය කොයිතරම් සමාජාචාර සරච්ඡන්ද තෘප්තිමත් වුණාද කියන එක අපිට පේනවා. නැවත නැවතත් ඔබ සමග නාට්‍යවල කටයුතු කරන්නට පෙළඹවීමත් සමග අපි තවදුරටත් කතා කරමු අපි ප්‍රේමතෝජායති සෝකෝ නාට්‍යෙන් තෝරගත්ත දෙවන ගීතයත් අහලා අප ඇඳුරු තුමානෝ දුටුවා වුනම් කසක පෙර පුරුදු විලඳ වූවද ඇතුළත හටගත් කිලුටු මල නැත පහවී යන්නේ පහසුවෙන් මගේ ඇදුරු සඳ ඔබතුමා කියන මේ වදනරුත් නොතේරේ ගැත්ත හුට අල්ප වූ බුද්ධිය ඇති කුලුණු සිත් වඩමිනා අප දුබල කම් කෙරේ පහදා දෙනු මැන හැමතතු දක්වා අතොසෙම්ම දැන් මේ ශිෂ්‍ය පිරිස උදාර බ්‍රාහ්මණයා අතර සිදුවන සංවාදයක් තමයි මේ තියෙන්නේ. දැන් මේක තාලානුකූලව තමයි ගායනා කරන්නේ. දැන් ඇත්තටම දැන් මේ මේක මේ දෙවසක්නේ සංවාදයක්නේ. හැබැයි ඒක ගීතමය සංවාදයක්. දැන් මේ මේකට සංගීතය නිර්මාණය කරලා තියෙන හැටි දැක්කහම මට හිතෙනවා මේක අර සංවාදයකට සමීප බවකුත් මේ තනුව ඇතුලේ තියෙනවා කියලා. ඔබ එකඟ වෙනවද ඒකට? ඔව් ඉතින් මට දැන් සමහර තැන්වල රිද්මෙන් තොරව තිබුණා. තොරව තියෙනවා. සමහර තැන්වල රිද්මයට එකඟව තිබුණා. ඉතින් ඔය දෙවිදියටම නිර්මාණය කළා. මොකද මට කිසිම මේ ආදර්ශයක් තිබුණේ නැහැ. මොකද ලංකාවේ ප්‍රේමසිරි කේමදාස මහත්මයා බටහිර සංගීතය අනුව මේ ඔපෙරා කීයක් කරලා තිබුණා. ආයි මකුළුලුව කරලා තිබුණා දෙපානෝ කියලා ජන සංගීතයේ ඔපෙරාවක්. ඔව් මේක රාගධාරී සංගීතය. ඉතින් පළවෙනිම උත්සාහය ප්‍රයත්නය මේ රාගධාරී සංගීතයෙන් ඔපෙරාවක් කරන්න යන. ඒක අලුත්ම අත්දැකීමක් මට. ඒ නිසා පූර්වාදර්ශයක් නෑ. මේ Tamanම මේකේ කොතනද මම සංගීතයෙන් මේ ස්ථානගත වෙන්නේ කියන එක වටහාගෙන පටන් ගන්න තමයි සිද්ධ වුනේ. මම හිතන්නේ ඒ මුලපිරීම කොච්චර සාර්ථක වුණාද කියන එක අපිට පේනවා. පුරා 50 වසරක් රසික පිරිසක් සමග මේ නාට්‍ය රඟ දක්වන්නට පුළුවන් වීම නිසාම අපි තවත් ගීතයක් තෝරගත්තා. ඒ ගීතයත් දැන් අහමු. උතුරු මధుරා පුරේ දඹ ජීව විසී ගන්ධ බෙක් සැඩොල් කුලයක ඔහුට සිටියා දුකුමරියක් ඇගේ නම වී ස්වර්ණ තිලකා ස්වර්ණ තිලකා වී ඇගේ නම ස්වර්ණ වර්ණය ඇගේ දේහය ස්වර්ණ මාලා කලඹ සජිසී සිහින් තිරුරින් නිකුත් රශ්මිය මෝහ කරවන දනන් චිත්තය වර්ණ ගන්ධත් පයසයුත් දුතු ඇතිලේ රාග මොලබන හැගේ නම දී ස්වයන තිලකා දැන් මෙවැනි ඔපෙරාවක් දැන් අපේ අපේ සංස්කෘතික මුහුණුවර තියෙන අපේ රටේ මුල් ඇදගත් රස විඳින සංගීතයක් සංගීත පද්ධතියට අනුගතව තමයි මේ තනු නිර්මාණය කරන්නේ. දැන් මහාචාර්ය සරච්චන්ද්‍ර තමන්ගේ ස්වභාවතී ඉඳලා නිර්මාණය කරපු සෑම නාට්‍යකම කිසියම් සංගීතමය අත්දැකීමකුත් තිබුණා. දැන් ප්‍රභාවතී නාට්‍ය සංවාද සහිතව නිර්මාණය කළා. පසුව ඒකට පොතේ ගුරුගේ ගායනයක් ඉදිරිපත් කරා ඊට පස්සේ තව ගීතයක් දෙකක් නිර්මාණය කළා ඒක ඇත්තටම සංවාද සහිත නාටකම් පිටපතක් හැටියට තමයි මූලික වශයෙන් හැඳින්වෙන්නේ. ඒ වගේම රත්තරන් නිර්මාණය කරනකොට 54 තොවිල් කවි ආශ්‍රයෙන් තමයි ඔහු සංගීතය නිර්මාණය දුකත් සැපටත් දෙකටම නොහරින හිත මිතුරෙකුසේ Thank you. අත් වැලා කුඳින් අදුරු අනුතෝ ජායති සෝකෝ නාට්‍ය රසවින්දියායට තමන්ගේ මතකයේ තැන්පත් කරගෙන මුමුණමින් යන්නේ මේ ගීතය. ඇත්තටම අර චිත්‍රපටයක් බලලා ඒකේ කර්ණ රසායන ගීතය මුමුණමින් ඉස්සර අපිට මතකයි සිනමා ශාලාවෙන් එළියට බහින රසිකයෝ. ඒ වගේ හේමතෝ ජායති සෝකෝ නාට්‍ය බැලුවොත් අපි ඇතුළුව බොහෝ දෙනෙක් ඇදුරුතුමා වන්න මගේ මුම්නමින් යනවා අපි අහලා තියෙනවා අපි විඳලා තියෙනවා විශාරද අරවින්ද මේ සංගීතය නිර්මාණය කරපු මේ ප්‍රේමතෝජා ඉසෝකෝ නාට්‍ය මේ වගේ තනුවක් මේ පදවැලත් එක්ක මුසු කරලා මේ අමරණීය තනුවක් නිර්මාණය කළා මොකද්ද මේ මේකේ රහස දැන් මේවායේ යලීලත් අහමින් විඳින්න පුළුවන් රසයක් ගැබ් කරේ කොහොමද මට මතක් වෙනවා මේ අවස්ථාවේ මහාචාර්යතුමා සරච්චන්ද්‍ර. මට දවසක් කිව්වා ජයන්ත මේ නෘත්‍ය නාට්‍යවල ඔය ප්‍රේමයේ ආදරය හඟවන මේ අදහස් කරන තැන්වල මාන් රාගය පාවිච්චි කරලා කිව්වා. ඔව්. එතුමා මේ යෝජනාවක් දුන්නේ මට. ඉතින් මම හිතුවා මේක මාන් රාගය පාවිච්චි කරොත් හොඳයි කියලා. මම මාන් රාගෙන් තමයි හැදුවේ. මං හිතන්නේ ඒකම සාර්ථක වුණා. ඔය අතරම දැන් එතුමාට තේච්ච රාග රාග ඥාණය හින්දා නිකන් නොකිය කිව්වා මේ නාට්‍යවල නම් පාවිච්චි කරලා තියෙන මාන් රාගය කියලා. ඒක තමයි ඒක මතක් කරපු විදිය. ඔබටත් මේ මත මේ ගීතය පාදක කරගන්නේ කියලා. මම හිතන්නේ අද අපි ප්‍රේමතෝජායති විසෝකෝ නාට්‍ය ගැන කතා කරේ. අද සිය වසරක් පුරා අපේ රටේ විදග්ධ රසිකයින් රස විඳින ඊටම විශිෂ්ට දෘශ්‍ය කාව්‍යයක්. මේ අවරසිකත්වයේ මැදත් මෙවැනි රසික පිරිසක් ඉදීම ගැන අපි බෙහෙවින් සතුටු වෙනවා. එවන් රසික පිරිස වැඩි කර ගැනීම තමයි අපේ අරමුණ. ජනරන්ජනගේ මෙහෙවීම ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර සහභාගී වුණා විශාරද ජයන්ත අරවින්ද තාක්ෂණික දායකත්වයේ ඉනෝකා ගමගේ නිෂ්පාදනය සුරිකා පෙරේරා